හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඊළඟ zoom එකේ ගහන තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීනි යම් දරුවෙක් වයසක රෝගී මවකට දැන් ජීවත් සිටිය ඇතියයි. දැන් නොආ යන්න මරණයට මරණයට කියලා තියෙනවා. කියනවා නම් ඒ තදබල අකුසලයක් නේද? මෙහෙමයි ඉතින් දැන් ඒකත් චේතනාව මත තමයි තීරණය. දැන් අම්මා මිය යන්න බයයි නම් මරණයෙන් තැති ගන්නවා නම් ඒකෙන් කලබල වෙලා දුගතිගාමී වෙන්න තරමට වික්ෂිප්ත මනසකින් ඉන්නවා නම් ඇයගේ හිත හදන්න ධෛර්යය ඇතිකරන්න යථාර්ථය වටහා දීමේ පදනමේ එහෙම ප්‍රකාශනයක් කරනවා නම් ඒක වැරදි කියන්න බෑ අම්මා ඝාතනය කරනවා නම් ඒක සුදුසු නෑ. අපි හිත මැෂින් එකකට ගාලා තියනවා දැන් ඉතින් ජීවත් වෙලා හිටිය ඇති කියලා අරක් ගලවලා දානවා නම් එතනදී කෙලින්ම ප්‍රාණඝාතයනේ. මනස සකස් කරන්න යම් උපදේශයක් දෙනවා නම් එතනදී ඒක යෝග්‍යද නැද්ද කියන එක තීරණය වෙන්නේ කියන වචන මත නෙවෙයි මොන අදහසින්ද කියන්නේ සහ අර්ථ නැත්තා කොහොමද ඒක ගන්නෙ කියන කාරණා. දැන් අපි ඇත්තටම මේ මවගේ මනස හදන්න එක කිව්වා වුණාට ඒකෙන් අර මෑණියන් පැතිගෙන බියපත් වෙලා ඒ බීතියෙන්ම මිය ගිහිල්ලා දුගතිය උපන්නොත් එහෙම ඉතින් එතන අකුසල කර්මයක් අර දරුවා කරගන්නවා දැන හෝ නොදැන ඔහු කරපු ක්‍රියාව නිසා තමයි ඒක සිද්ධ වුනේ. නමුත් ඒ උත්සාහය ගන්නේ අර මවගේ මනස ශක්තිමත් කිරීම යථාර්ථය අවබෝධ කිරීමේ ප්‍රයත්නයක් හැටියට ඒ ප්‍රයත්නය තුළ ඇත්තටම මේ මෑණියන්ට යම් යහපතක් සිද්ධ වෙනවා ඒක මහ කුසලයක්. ඒ නිසා මේ බඳු දේ අපට ඒක ඝාතනයක් නෙමෙයිනේ යෝජනාවක් ආරාධනාවක් සත්‍ය සිහිපත් කිරීමක් නේ. ඒ නිසා ඒක හොඳද නරකද කියලා තීරණය වෙන්නේ දරුවාගේ මානසික මට්ටම සහ ඒකෙන් සිද්ධ වෙන ප්‍රතිඵලයත් එක්කයි. හොඳයි සර් හිමින්නාස්. බොහෝ තින්. අවසරයි.